කල්යාණ මිත්‍ර අසුර සද්ධර්ම ශ්‍රවණය. සෝතා පත්ති අංග. ඒ කියන්නේ සෝවාන් ඵලයට පැමිණීම සඳහා අවශ්‍ය අංග හතරක් තියෙනවා. කල්යාණ මිත්‍රයතුළු සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනස්කාරය ධර්මානුධර්ම ප්‍රතිපත්ති. දෙකක් කරුණු තමන්ගේ පැත්තෙන් සම්පූර්ණ වෙන්න ඕනේ කරුණු දෙකක් බාහිර බාහිරින් ලැබෙන්න ඕනේ. එතකොට කල්යාණ මිත්‍රයතුළු සද්ධර්ම ශ්‍රවණය කියන දෙකෙන් ඉස්සෙල්ලාම චතුරාර්ය සත්‍ය දැනගෙන තියෙනවා. ඊට පස්සේ ඒ ඉගෙනගත්ත දේ නුවණින් මෙනෙහි කරන එක තමයි තමන්ගේ පැත්තේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒකට අවශ්‍ය සීල සමාධි කියන කාරණා දෙක සැපේම තමයි ප්‍රතිපත්ති කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපatti. එතකොට මේ හතර ප්‍රතිපදේ තමයි දිට්ඨි සම්පන්න බව, දර්ශනීය යුක්ත බව, සම්මාදිට්ඨි. දිට්ඨි සම්පන්න පුද්ගලයෙක්ගේ ප්‍රධානම ලක්ෂණයක් තියෙයි බුද්ධි අවිච්ඡප්පසාදේන ධම්මේ අවිච්ඡප්පසාදේන සංඝේ අවිච්ඡප්පසාදේන පටිච්ච සමුප්පාදෝ දිට්ඨෝ සුද්ධිට්ඨෝ හෝති. මේ අංග හතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොදැල්ලන පැහැදීමෙන් යුක්තයි ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි එහෙමයි. ඒ වගේම පටිච්ච සමුපාද ධර්මය දැකලා තියෙනවා මනාව දැකලා තියෙනවා. ඒක දර්ශනය. මේ පටිච්ච සමුපාද ධර්මය හරහායි චතුරාර්ය සත්‍ය ප්‍රකට වෙන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය දැක්කනම් එයා පටිච්චසම්පාදය දැක්ක කෙනෙක් පටිච්චසම්පාදය දැක්කම චතුරාර්ය සත්‍ය දැක්ක කෙනෙක්. යමෙක් පටිච්චසම්පාදය දන්නවා නම් ධර්මය දැක්ක කෙනෙක්. යෝ ධම්මං පස්සතිසෝ පටිච්චසම්පාදං පස්සති. යමෙක් පටිච්චසම්පාදය දැක්කම එයා ධර්මය දැක්ක කෙනෙක්. යෝ ධම්මං පස්සතිසෝ මං පස්සති. යමෙක් ධර්මය දැක්කම බුදුන් බුදුජානන්සේ දැක්ක කෙනෙක්. එතකොට ධර්මයේ දැක්ක කෙනෙක් සංගරත්න දැක්ක කෙනෙක් යනවා. එතෙන්දී මේ කාලවකවානේම මම ඔයගලන්ට එක කාරණාවක් තමයි අවධාරණය කළේ කරන්නේ විපාක පැත්ත. ඒ කියන්නේ හොඳට මේ ටික තේරුම් ගන්න ඕනේ. විපාක පැත්ත කියලා කිව්වේ මේ ස්පර්ශ ආයතන හයේ චක්කු සෝත ගාන ජීවා කාය මන කියන විපාකය ඇත්ත තේරුම් ගන්න මම පොඩි තේරවිලි කතාවක් කියන්න තේරවිල්ල ඈ ඉස්සර ඔය සිල් සමාදන් වෙච්ච උපාසක උපාසක මහත්මයෝ එහෙම කම්මැලිකම යන්න තේරවිලි වගේ දේවලුත් කතා කරලා තියෙනවා ස්වාමීන් කතා කළාට කමක් නැහැ. හැබැයි ඒවට දහම් ගැට, දහම් තේරවිලි සම්පූර්ණ නිර්ආවරණය වෙන්නේ ධර්මාර්ථය. කරවල දහස් 500යකි අබරුකකි ඒ අඹ ගසේ හටගත්තේ ගෙඩි දෙකකි. ඒ ගෙඩි දෙකේ පණුවන්ගේ සුදු සැටකි මෙතුන් පදේ තෝරාලා කියන්නකි. කියලා තමයි තේරෙන්නේ. එතකොට කරවල 1500න් යුක්ත අඹ ගහ කියන්නේ මොකක්ද? ඒ අඹ ගහේ හටගත්තු ගෙඩි දෙක මොකක්ද? ඒ ගෙඩි දෙකේ පණුවන්ගේ තුඩු කැට කියලා නිරෝධනය කරේ මොකක්ද? ඒලතන ප්‍රශ්න තුනක් තියෙනවා. පුළුවන් දොර. පළවෙනි එක විතරක් උදව් කරන්නකෝ. කරවල 1500 ක අඹ රුකකේ කෙලෙස් 1500කින් යුක්ත අඹ ගහක් තියෙනවා. කෙලස් 1500කින් යුක්තයි මේ අඹගහ ඒ අඹගහේ හටගත්ත ගෙඩි දෙකයි නාම රූප කියලා ගෙඩි දෙකයි ඒ ගෙඩි දෙකේ කණුවන්ගේ තුඩු සැටක් තියෙනවා මොකද මේ ගෙඩි දෙකේ තුඩු සැට 60ක් 60ක් තියෙනවා නාම රූප කියන දෙක හරියට විග්‍රහ කළාම ඈ හවුනේ මිත්‍යා දිට්ඨි නෙමෙයි. කියන්නේ ඒ නාම රූප කියන දෙකේ අන්තර්ගත වෙලා තියෙන සුදු 60ක් ධර්මතා 60ක්. හයේ හයේ කාණ්ඩ 10ක් තියෙනවා. හරිද? 6 වරක් 10 කියන්නේ ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි, විඥාන 6යි, ස්පර්ශ 6යි, වේදනා 6යි, සංඥා 6යි, චේතනා 6යි, විතක්ක 6යි, චේතනා 6යි, සංහා 6යි, විතක්ක 6යි, විචාර 6යි. ප්‍රතියද 60යි. කොනෝයේ ගෙඩි දෙකේ හටගත්ත පණුවන්ගේ සුදු දෙකක් සම්පූර්ණ ජීවිතය. ඔය තමයි ඔය තේරෙවි විතර ඔය දැහැ වනමඩුවල කතා කරන තේරෙන්නේ නමුත් බලන්න ඒ කාලවල ඉන්න උපාසක උපාසිකාවන්ගේම දැනුම කොච්චරද කියලා. එතනදී 6 6 ගොඩවල් 10ක් ගත්තාම ආධ්‍යාත්මික ආයතන 6න් ඇහැ ගත්තොත් බාහිර ආයතන 6න් ගන්නවා මොකද්ද? රූපය. විඥාන 6න් ගන්නවා චක්කු විඥාන. ස්පර්ශ 6න් චක්කු සංපස්සය. වේදනා 6න් චක්කු සංපස්සජා වේදනා. සංඥා 6න් රූප සංඥා. චේතනා හයෙන් රූප සංචේතන. තණ්හා හයෙන් රූප තණ්හා. විතක්ක හයෙන් රූප විතක්ක. විචාර හයෙන් රූප විචාර. එතකොට ඇහත් රූපයක් ගැටීම නිසා චක්කු විඥාන උපදින තුන්දෙනාගේ එකතු ස්පර්ශය ස්පර්ශ නිසා විදින විදින දේ හඳුන්වා හඳුනපු දෙයට කල්පනා කරනවා කල්පනා කරන නිසා තණ්හාව ඇතිවෙනවා තණ්හාව ඇති වෙන නිසා අරමුණු සිහි කරනවා සිහි කළා හිතනවා ඒක සම්පූර්ණ ජීවිතේ තියෙන. එක ආයතන. තේරුණේ? ඊට පස්සේ කන ගත්තොත් ආධ්‍යාත්මික ආයතන හයෙන් කන ගන්නවා බාහිර ආයතන හයෙන් ශබ්දය විඥාන හයෙන් සෝත විඥානය කියන්නේ ස්පර්ශයෙන් සෝත සම්පස්සේ සෝතනප්පජා වේදනා, සද්ද සංඥා, සද්ද චංචේතන, සද්ද සංහහ, සද්ද විතක්ක, සද්ද විචාර. හරිනේ 10. හරි. කන සද්දය, සෝත විඥානය, සෝත සම්පස්සේ, සෝත සම්ප්‍රජා වේදනා, සද්ද සංඥා, සද්ද සංචේතන, සද්ද සංහහ, සද්ද විතක්ක, සද්ද විචාර. ඒ වගේ ආයතන 6ට බෙදුවහම කීයක් හම් වෙනවද? 10 ගානේ 60යි. ඕක තමයි ඒ ගෙඩි දෙකේ කණුවන්ගේ සුදු සැට. එතකොට මට මෙතෙන්දි කියන්න ඕනේ, පෙන්වන්න ඕනේ දේ තමයි ඉගෙන ගන්න ඕනේ දේ ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා කියන මෙන්න මේ ටිකට එනකම්ම බාහිර ස්පර්ශ ආයතන 6 යන ගණයට යනවා. බාහිර පැත්තට යනවා. විපාක පැත්තට යනවා. ඒ විපාක පැත්තේ හැමදාම තිබුණේ ස්කන්ධ මාත්‍රයක් විතරයි. කෙනෙක්ගේ ඉදීමක් නෙමෙයි. සත්වයේ ඉදීමක් නෙමෙයි. කුද්ගලයේ ඉදීමක් නෙමෙයි. විඥානය නිසා නාම රූප වෙලා නාම රූප වෙලා ආයතන හැදිලා ආයතන නිසා ස්පර්ශ වෙලා ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා හට ගන්නවා කියන ධර්මතා ටිකක් වේ. ඒ ධර්මතා ටික විපාකයක් කියලා කියන්නේ වර්තමාන එහෙම නැත්නම් කර්ම රැස් නොවුනොත් අවිද්‍යාව නැති නොවුනොත් කිසි කලක නැවත පැලවීමේ හැකියාවක් ඒ ටිකට නැහැ. ඒ ටිකේ රාග, ද්වේෂ, මෝහ නැහැ. සත්ත්ව පුද්ගල ආත්මියෝ කිසිවක් නැහැ. රන් රෙදි මුතු මැණික් ආදී කාම බහන්ඩ කිසිවක් ඒ ටිකේ නැහැ. ඒ ටිකේ පෙන්නන යථාභූත ලක්ෂණය තමයි නිවනේ ලක්ෂණ හැටියට හඳුන්වන්නේ. අනිමිත්ත ශුන්්‍යත අපනිත කියලා. අනිමිත්ත කියලා කියන්නේ රාග වශයෙන් ඇලෙන්න, ද්වේෂ වශයෙන් ගැටෙන්න, මෝහ වශයෙන් රැවටෙන්න කිසිවක් ඒ තුල නැහැ. රාග, දේශ, මෝහ කිසිවක් ඒ තුල නැහැ. රාග, දේශ, මෝහ නිමිති ඇති කරගන්න පුළුවන් කිසිවක් සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. ශුන්‍යතයි. ශුන්‍යත ධර්මතාවයක් තියෙනවා. ප්‍රාර්ථනා කටයුතු දුවා දරුවෝ මිල මුදල් ගෙවල් දොර රාන්දෙදී කියලා කිසිවක් ඒ තුල නැහැ. ඒ හින්දා අපනේතයි. ඒ වගේම ඒ ස්කන්ධයන්ගේ ස්වභාවය අනිත්‍යයි අනිත්‍ය වෙන නිසා දුකයි. ඒ නිසාම අනාත්මයි. කියන ලක්ෂණයක් තියෙනවා. එතකොට කිසිදු වෙලාවක ඇහැ ඇහෙන් ඔබ ඇහැ ගැන කතා කරනකොට ඇහැ අනාත්මයි නම් ඇහෙන් ඔබ්බ්‍ය දේවල් ගැන කවර කතාද? අනාත්මමයි. කන අනාත්මයි නම් කනෙන් අහන සියලුම ශබ්ද අනාත්මයි. ওই ස්පර්ශ ආයතන හයම අනාත්මයි. පෙර ජීවිතයක පටිච්චසම්පාදේ අපි බලන්නේ දැන් ඈ දෙනවා. පෙර ජීවිතෙත් ඔන්න ඔය වගේ ස්කන්ධ මාත්‍රයක් ධර්මතා මාත්‍රයක් ඌ ස්පර්ශ ආයතන හයක් කුතනකෝ අපි උපන්න කියලා කියන තැනක හටගත්තම එදා ඒ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් ඒ ස්පර්ශ ආයතන හය සිහි කරගෙන සංහා වශයෙන් සත්ත්ව පුද්ගල ආත්ම හැටියට උපාදාන වශයෙන් හිතින් ජීන් ජීවින් කළ නිසා ඒකේ විපාක හැටියට අද මෙබඳු ස්පර්ශ ආයතන හයක් ලැබෙනවා ඔන්න එතත් මේ ශුන්‍යතාවය දැක ගන්න දරුව කර්ම භවය හදාගත්ත අවිද්‍ය සංකාර තණ්හා උපාදාන භව කියලා ඒකත් තමයි සත්‍යය ඉන්නවා පුද්ගලය ඉන්නවා කන් රෙදි මුතු මැණික් ඔක්කොම තියෙන්නේ මේ කර්මපැත්ත. හරිද? තමම්ම පුද්ගලයක කතා කරනවා තමම්ම පුද්ගලයට තණ්හා කරනවා තමම්ම රත්තරන් සිහි කර ගන්නවා රත්තරන් වලට තණ්හා කරනවා ඈ එහෙම තිබුණු එකේ ප්‍රතිඵලය හැටියට වර්තමානෝ විපාක ස්පර්ශ ආයතන හයක් හැදෙනවා. ඔන්න දැන් එයා දන්නවා අතීතයේ හේතෝ පංච ඉදානි ඵල පංචක. දැන් මෙතෙන්ට එයා දන්නවා පෙර ශුන්්‍යත ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා සත්පුද්ගල ආත්ම සංයාවක් ඇති කරගත්ත අවිද්‍යා ප්‍රත්‍යය. කෙලස් ටිකක් හදාගත්ත අවිද්‍යා ප්‍රත්‍යය. කර්ම රැස් කරගත්ත අවිද්‍යා ප්‍රත්‍යය. ඒ අවිද්‍යා කර්මයන්ගේ විපාකය හැටියට ආපහු හම්බුණා මොකද්ද? විඤ්ඤාණාංග කලයතන පස්ස වේදනා කියලා මේ ශුන්‍යත ආයතන හයයි. ආයෙත් දැන් කෙනෙක් උපන්න නෙමෙයි. ආයෙත් අනාත්මෝ ස්කන්ධ එකක් ආයතන හයක් ඇති. දැන් අද මේ ස්පර්ශ ආයතන හයේ අනිමිත් ස්වභාවය, ශුන්්‍යත ස්වභාවය, අප්‍රණිහිත ස්වභාවය. නැත්තම් අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය නොදන්නා කමට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ස්පර්ශ ආයතන හය සිහි කරගෙන සංඝා වශයෙන්, උපාදාන වශයෙන් හිතේ හිතේ හැතරෙනකොට අපිට හිතෙන්නේ බාහිර පැත්තේ පුද්ගලයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා, මනුස්සයෝ ඉන්නවා, රද්දෙදි තියෙනවා කියලා බාහිර එහෙම දේවල් තියෙනවා කියලා අපිට තියෙනවා අත්දැකීම. ඒකනේ. ඔන්න අර ticket මේ වර්තමාන හේතු පහක් දැන් තියෙනවා හදාගෙන. තේරුණාද? දැන් ඔන්න අද දැන් සත්ව කතාවක් හදාගෙන දැන් මනසේ අපි. මේ ස්පර්ශ ආයතන හය ශුන්‍යතාවයක් අනාත්මයි ස්කන්ධ ටික. ඒ ටික නොදන්නා අවිද්‍යාව නිසා එනා කෙනාගේ සිත පැත්තේ ඒ රූපය ආරම්භය. ඒක වේදනාපච්චය කරනවා කියන්නේ මේ වේදනාව ආවා වූ මේ විපාක ස්කන්ධ ටික අරමුණු කරගෙනම තමයි මනසේ හදාගෙන තියෙන්නේ. අද අපේ හිත අපිට බාහිර පැත්තේ සත්‍යය ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා වටිනා කියන දේවල් කියනවා කියලා නිවිති හදාගෙන තියෙනවා. හදාගෙන හිතේ හිතේ මේවා තලුමරමර මේ විදිහට අද මේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයේ වටිනාකමකින් කියන ටිකට කියනවා ආයත් වර්තමාන කර්ම වර්තමාන ඵලයට හේතුවක් හදාගත්තා. වර්තමාන හේතු. අතීත හේතුවට වර්තමාන ඵල වර්තමාන ඵලයට වර්තමාන හේතු ටික තමයි මොකද්ද දැන් මෙතන ඉඳන් අම්මා බාහිර පැත්තේ අම්මලා තාත්තලා දීකන් ඕවාන් කාන්ත්‍රිදී මුතුණනි ගෙවල් දොරවල් යාන වාහන ඉදකල මේ අපේ කර්ම බලය. හැබැයි ආයතන හයේ සැබෑම ස්වභාවය විපාක ටික ශුන්‍යතාව. ඔන්න වර්තමාන හේතු පහට ආයෙත් මේ වගේම කයක් අවිඥානික කළා මේ මානසික මට්ටම තිබුණොත් දැන් අපි රත්තරන් රිදී මුතුමැණි වලට තණ්හයි කියලා ඒවා ගන්ධයන් අපිට පුළුවන්කම තියෙන්නේ අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලිට කෙනෙක් ආදරේ නිසා බලන් යන්න පුළුවන්කම තියෙන්නේ ඒ වගේම මේ මනසේ තියෙන gati ටික මුල් කරගෙන ආයත් විඥානයේ රූපයකට වැට ගන්නවා. ආයත් අනාත්ම ස්කන්ධ පහක් හැදෙනවා. අතීතේ හේතෝ පංච ඉදානි ඵල පංචකම් ඉදානි හේතෝ පංච ආයතින් ඵල පංචකම්. තේරෙන්නේ? එතකොට එයා දන්නවා පටිච්ච සමුපාද ධර්මය අතීතයේ සත්‍යයේ ඉඳලා ආව නෙමෙයි. අතීතයේදී උනේ සත්පුද්ගල නොවන ආයතන හයේ කිසිඳ නොදන්නාකම නිසා සත්පුද්ගල ආත්ම සංඥාවක් රාගදේශ මොහ සහගත සිතින් කින් කිරින් කුලි කර්ම නිමිති හදාගත්තා කියලා දන්න. ඒකට විපාකයක් ඇටියට වර්තමාන මේ හයක් අවිඥානික වෙලා ආයතන ටික හැදුනා කියලා දන්නවා. ඒද මම උපන්න මගේ නෙමෙයි. අනාවිද්‍ය සංකාරී දෝෂය. අද මේ ආයතන හයේ යතහ භූත ස්වභාවය සිහි කරගන්න දරුව අවිද්‍යාවේ මේ රූප ශබ්ද ගන්ධ කියන අරමුණු ටික සිහි කරගෙන අද සත්පුද්ගල හැඟීමක් උපදවාගෙන සත්පුද්ගල භාවයෙන් දුකක් විඳිනවා. දැන් මේ කෙලෙස් ටික නිසා පුද්ගල භාවයෙන් සත්ව භාවයෙන් දුකක් විඳිනවා. ඒ සත්පුද්ගල භාවයේ දුක එතනම විඳලා අතහැරෙනවා මේ කෙලෙස් ටිකටම මතු මේ වගේ කයිතු සවිඥානික වෙනවා කියලා ගන්න. එතකොට සත්‍ය ආපහු කොහටවත් යනවා නෙමෙයි. කොහෙන්වත් ආවත් නෙමෙයි. කියන මන්ති බොහෝම ගැඹුරු විදිහේ සූක්ෂම. කිසි වෙලාවක සාස්තම් දෘෂ්ටියට හෝ උච්ඡේද දෘෂ්ටියට යන්නේ නැත්තේ ඒ නිසායි. යේ කුහියේන කෝ කච්ඡායන ලෝකෝ අතිසංඛේව නපිතංච. කච්ඡායන මේ ලෝකය බොහෝ සෙයින් ඇත සහ නැත කියන අන්ත දෙක ඇතුළු කරනවා. ලෝක සමුදයන් කෝ කච්ඡායන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නක්ඛීති සන නහෝති ලෝක නිරෝධංකෝ කච්ඡාන යතහ භූත සම්මප්පඤ්ඤය පස්සතෝ යාලෝකේ අති ඉති සනහෝති කච්ඡායන යම් කිසි කෙනෙකුට ලෝකය ඇති වෙන්නේ මෙහෙමයි කියලා දන්නවා නම් එයා ලෝකේ කියලා එකක් නැහැ කියන්නේ ලෝක නිරෝධය ඇති වෙන්නේ මෙහෙමයි කියලා දන්නවා නම් එයා කියනවා කියන්නේ ඒ තේ උභෝ අන්තේ අනුපගම්යෙන් අනුපගම්යෙන් මජ්ජේන තථාගතෝ අභිසම්බුද්ධා මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එතකොට මේ පටිච්ච සම්පදායේ නොදන්න කෙනාම මරණයෙන් ඉස්සෙල්ලා මේ ඉස්සෙල්ලා අපි හිතියේ නැහැ මේ දැන් තමයි පහළ වෙලා තියෙන්නේ. ආයෙත් මරණයෙන් පස්සේ යන්නේ නැහැ. කියලා උදේ දෘෂ්ටියක් හෝ අතුරු කරනවා නම් නැත්තම් අපි කොහේ හරි ඉඳලා මේ සත්‍යය කොහේ හරි ඉඳන් ආවා කර්ම රැස් කරගෙන නැවත කොහාට හරි යනවා කියලා ඇති අන්තයක් හෝ ආත්මතන්තයක් හෝ තම කනුව ගන්නවා නම් කනුව ගන්නේ මේ පටිච්චසම්පාද ධර්මතාවය නොදන්නාකම නිසා. මේ පටිච්චසම්පාද ධර්මයේ අරහම පමණමයි පිළිසිදුවම චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන්. තේරණේ. එතකොට හොද්දට බලන්ද පෙර ජීවිතයකට අපිට ඕනේ මොනවා හරි පාඩමක් නෙමෙයි. ඇත්තටම ජීවිත අවබෝධය. ඈ අපි බොහොම විවේකීව හැම දිනම ඉන්න පාත් එක්කම අපි යම් පෙර ජීවිතයක කොතනක හරි තමක් මේ වගේ මනුස්ස ජීවිතයක් අපි හිතාගමු. මොන අවිද්‍යාවේ මුල් කෙලවරක් නැහැ. අපිට පටන් ගන්න තැනක් තියෙනවා. ඒක පෙර ජීවිතයක ඒ ඉස්සෙල්ලා තිබුණු අවිද්‍යාවක නිසා ඒ ජීවිතේ ස්පර්ශ ආයතන හයක් ලැබුණා නම් ඒ ඔබගේවත් මගේවත් කියලා කෙනෙක්ගේවත් නෙමෙයි. පුද්ගලයෙක්ගේත් නෙමෙයි. සත්වයෙක්ගේත් නෙමෙයි. විඥානය නිසා නාම රූප වෙලා නාම රූප වෙලා ආයතන හැදිලා ආයතන නිසා ස්පර්ශ වෙලා ස්පර්ශ වෙලා වේදනාව ඇති වෙනවා කියන ධර්මතාවයක් tie හේතු ප්‍රත්‍ය නැත්නම් ඒ ජීවිතෙත් මේ වගේම ඇහැ රූපය චක්කු විඥාන චක්කු සම්පස්සය කනක් ශබ්දය සෝත විඥාන සෝත සම්පස්සය කියලා මේ ස්පර්ශ ආයතන හය පැත්තක් හම්බ වුණා නම් ඒ ස්පර්ශ ආයතන හය පැත්තේ කෙලෙස් තිබුණේ නැහැ එදා. රාග දේශ මොහ කර්ම නිමිති තිබුණේ නැහැ අතීතයේදී. එදා සත්පුද්ගල ආත්ම භාවයේ ශුන්‍ය අනිමිත්ත අපනිහිත වූ ලක්ෂණයකින් යුක්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණක යුක්ත ස්කන්ධ පංචකයක් තමයි නැත්නම් ස්පර්ශ ආයතන හයක් තමයි පෙර ජීවිතයේ තිබුණේ. ඒ ස්පර්ශ ආයතන හයේ යතහ භූත ස්වභාවය පෙන්නලා මනසේ තියෙන පුද්ගල භාවය හදාගත්ත පුද්ගල භාවය වැරදි කියලා පෙන්වන්න කෙනෙක් හිටියේ නැහැ. කියලා දෙන්න කවුරුවත් හිටියේ නැහැ. සාස්තුවරේ හම්බුන්නේ නැහැ අපිට. මේ පෙනෙන ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි පෙන්වන්න පුළුවන් කෙනෙක් ලෝකෙ ඇතුලේ හිටියේ නැහැ. හිටියත් අපිට හම්බුනේ නැහැ. හම්බ වුණත් අපිට ඒක තේරුනේ නැහැ. තේරුම් ගන්න බැහැ. ඒ නිසා ඒ ස්පර්ශ ආයතන හයේ ඇස් ඉදිරි පිට දෙන රූපේ කන ඉදිරි පිට දෙන ශබ්දේ කියන මේ අනාත්ම ස්කන්ධ ටික ආරම්භය ඒ ඇත්ත නොදන්නාකම නිසා අද වගේම එදා දැකපු දේ සිහි කරගෙන මේ අම්මා නේද තාත්තා නේද රත්තා නේද රිදී නේද කියලා මනෝමයෙන්ම ඒ දැකපු අහපු අරමුණු රූප ශබ්ද සිහි කරගෙන හිතින්ම රාග දේශ මොහ වශයෙන් හැතිරිලා මම මේ හිතන්නේ කියන්නේ ඇත් ඉදිරි පිටට ආපු දෙයට මම මේ හිතපු දේ බාහිර තියෙන දේ කියන මට්ටමේ මනසේ තියෙන gati ටික ස්පර්ශ ආයතන හයට මනෝමයෙන් ගැට ගහලා සාධාරණීකරණයක් කළා ලෝකේ මවාගත්තා. එතත් ඒ ස්පර්ශ ආයතන හයේ හයේ ස්වභාවය මම වෙලා. මගේ අම්මා තාත්තා අයියා අක්කා කියලා පුද්ගල භාවයකින් මොන දුක් විඳිනවා. එදත් කොතනක හරි හිටියනම් මට බැන්නා මට ගැව්වා ලැජ්ජ කෙරුවා හිං ගැව්වා නිඳා කෙරුවා කියලා දුක් විඳින්න පුළුවන් කමෙන් එදත් සත්පුද්ගල භාවයෙන් උද්දට ඇති වෙන්න දුක් විඳා ඒ දුක ඒ ජීවිතේ ਦਿੱත්ත ධම විපාකය. කෙලෙස් නිසා ඇති වෙන විපාකය. ඒ ටික තමයි බුදුරජාණන් වහන්සේ සංකීර්ණ පටිපාදන කඳ දුක්ඛ කියලා දෙන්නේ. මේ විපාක ස්කන්ධ ටික උපාදාන කරගෙන විඳින දුක. ඊට පස්සේ ඒ ජීවිතයේ ආයසන්තතිය අතහැරනකොටම පුද්ගල භාවයෙන් දුක් විඳලා ඒ හේතුවටම ඒ අවිද්‍යා කර්ණයටම නැවත ප්‍රතිසන්දි වශයෙන් ස්කන්ධයන්ගේ හට ගැනීමකුත් වෙනවා. ඒ කියන්නේ මේ පැත්තට ආවා කියන්නේ විඥානය දැන් සත්ව කතාව එතනින් ඉවරයි. ඒ ජීවිතේ. පුද්ගල කතාව එතනින් ඉවරයි. හරිද? ඒ කර්ම නිමිත්තක්ම සිහි කරගෙන තණ්හාව නිසා විඥානයේ රූපයකට බැහැගෙන නාම රූප වල ආයතන ටික උනා බැහැදුනා. දැන් ආය කෙනෙක් උපන්නන්නේ නෙයි. දැන් ආය ශුන්‍යත ආයතන ටික. ආයතනේ ශුන්‍යත ආයතන ටිකේ වර්තමාන ඇත්ත ඇති හැටි කියලා දෙන්න අපිට මුලින් කෙනෙක් හිටියේ නෑ. සාස්ත්‍රෝදේ හම්බුනේ. ඈ? ieval වල බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාට දුවාදරුව ගෙවල් දරුවල් නැති නිසා ගෙවල් වල ඉන්න කට්ටිය ඒකකටපත් වෙලා නැති නිසා අපිට ඒ උත්තර ටික හම්බුනේ නැහැ ලෝකේ ඇති එහෙම තමයි වර්තමාන ස්පර්ශ ආයතන හයත් ඔන්න දැන් පෙර ජීවිතේ වගේම අනාත්මයි ශුන්‍යතයි අප්‍රමේක ප්‍රාර්ථනා කොට කිසිවක් දෙන්නේ නැහැ එබඳු ආයතන හයක් හැදිලා මේ ආයතන ටික මොහු කරා යනකොට ඉද පරිපත්තිත ආයතනන මොහ ඔන්න වර්තමාන කෙලෙස් ටික සක්‍රියයි ඊට පස්සේ ආපහු මෝහ අවිද්‍යාව ඈ මේ ස්පර්ශ ආයතන හය ඇත්තේ ඇති නොදන්නා මෝහ ස්වභාවයෙන් යුක්ත අවිද්‍යාව නිසා මේ දකින්න අහන දේවල් සිහි කරගත්තා. සිහි කරගෙන ආයෝහනා සංකාර රැස් කරනවා. මේවට හිතනවා ඉතින් ගින් ගිරින් ඒ දැකපු රූපය සිහි කරගෙන මගේ අම්මා තාත්තා අයියා අක්කා කියලා ඒගොල්ලෝගේ එකක් ගත්තාම අම්මා ගත්තොත් අම්මගේ නම ගම වාසගම දුව දරුවෝ නෑදෑයෝ කියලා කොච්චර මේ නිමිත්ත වටා වැක්කේදී ඈ එතකොට ඒක ආයුවන සංකාර ඊට පස්සේ එහෙම හිතලා ඒ හිතන අරමුණේම තමන් සතුටු වෙනකම නිකාන්ත තණ්හා. ඊට පස්සේ මේ පුද්ගලයා කෙනා කියන්නේ මේ රූපෙට රූපෙ කියන්නේ කෙනාට කියලා රූපේ තමයි දැන් කෙනා හැට උපාදාන කළේ. ඒ නිසා කර්ම භවය හැදුනා කර්ම භවය හැදුනාම ලක්ෂණය තමයි මොකද්ද? Taman හිතන කෙනෙක් බාහිර පැත්තේ ඉන්නවා වගේ තේරෙන. කර්ම භවයේ ලක්ෂණය තමයි උප්පත්ති භවය අනාත්ම දෙයක්. අටගෙනත් නිරුද්ධ වෙලා. නමුත් ඒ පැත්තේ තිබුණේ තියෙන්නේ මෙහෙම දෙයක් කෙනෙක් පුද්ගලෙක් වගේ තැනකින් තමයි කර්ම භවය හැදුනාම ලක්ෂණය තමයි උප්පත්ති භවයේ පැත්තේ මෙහෙම දෙයක් තිබුණා කියන එක පෙන්වන ගතියකින් නතර වෙලා. තේරෙන්නේ? ඔන්න එහෙම ගතියක් තියෙන හින්දා අද මේ මම කියලා හිතන්න පුළුවන්. මගේ අම්මා තාත්තා අයියා අක්කා කියලා හිතන්න පුළුවන්. දැන් අදත් උද්ගල භාවයෙන් හොඳට දුක් විඳින්න පුළුවන්. ලැජ්ජා විඳින්න පුළුවන්. මේ ඔක්කොම කෙලෙස් ටික. මේ පුද්ගලයා සම්පූර්ණ නියෝජනය වෙන්නේ කෙලෙස් පැත්තේ. සත්‍යය සම්පූර්ණ නියෝජනය වෙන්නේ කෙලෙස් පැත්තේ. ඈ සත්ත්වෝ විසත්ත්වෝ සත්ත්වෝටි උච්චති. රූපේ කෙරෙහි දැඳුනේ මනාව බැඳුනේ සත්වයයි කියන. වේදනාව කෙරෙහි දැඳුනේ මනාව බැඳුනේ සත්වයයි කියලා කියනවා. සංහාවෙන් බැඳුනේ සත්‍යයයි කියලා කියනවා. එතකොට දැන් අදද උපාදාන කරගෙන ඉන්න ස්කන්ධ ටික විපරිණාම වෙන ගානේ උද්ගල භාවයෙන් ජරා මරණ දුක් විඳිනවා. අම්මා මරුණා තාත්තා මරුණා අයියා මරුණා සහෝදරයා මරුණා මල්ලි මරුණා තමන් මැරෙයි තමන් ලෙඩ වෙයි කියලා මේ වගේ ඔන්න වර්තමාන අද මේ මම කියලා හිතන්න පුළුවන් මාව ගෙනාවේ ආ මං මාව කොහෙන්වත් ආවේ නැහැ. ඒර අවිද්‍යාවට අනාත්ම ස්කන්ධ ටික කරන ස්කන්ධ මේ ස්කන්ධයේ පිළිසින නොදන්නාකම නිසා වර්තමාන මේ මම කියන හැඟීම ගතිය හදාගත්ත හදාගෙන මේ කයට ආදේශ කරගෙන මේ මව මාව ජීවත් කරගෙන ඉන්නේ. තව සත්‍ය පුද්ගලයෝ කොයි විදිහටම ආපු අය ඉන්නව නෙමෙයි මේ හැමතැනකම මේ දෝෂය පටිච්ච සම්පන්න සිද්ධියක්මයි මේ කවිඥානික කයත්වම කියන්නේ අනාත්මෝ ස්කන්ධ ටික ඒ ස්කන්ධ ටික නොදන්නා කම නිසා තව සත්‍ය බුද්ධුලේ ඉන්නවා කියන හැඟීමක් දැන් තියෙනවා. කොහොමද දැන් වර්තමාන කර්ම භවයේ පැත්තේ තමයි පුද්ගලයෝ ඉන්නවා සත්‍යයෝ ඉන්නවා ජරා මරණ සත්ත්ව පුද්ගල භාවයෙන් දුක් විඳින්න පුළුවන් තේසන් තේසන් සත්තානං සම්මේ සම්මේ සප්තනිකායේ ජාති. දැන් අපි මිනිස්සු වෙලා ඉපදිනවා. දැන් මිනිස්සු. ඔය කියන සිද්ධියම ඒ කර්ම නිමිත්ත රළුකම මත සීන ධාතුක විඥානයේ පිහිටලා නිරය ආදී දැනක ආයතන 6 හැදිලා තිබුණා. ඒ ආයතන 6 ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා එයාට මම වෙනකොට මම කියලා කෙලෙස් ටික උපදවා ගන්නකොට ඒ ආයතන හැම දුක්ඛගතයි මම. ඒ විදිහටම පෙර ජීවිතයේ කර්ම නිමිත්ත මේකට වඩා සුකුම මතතිලුතු වුණා නම් ඒකට ප්‍රනීත ධාතු විඥානය බහගෙන නාම රූප වල ආයතන ටික හැදිලා හැදුනා නම් ඒක අනර්ථ. ඒකේ ආයත වර්තමාන අවිද්‍යාව කර්ම කියන ටිකෙන් මම හදාගත්තා නම් ඔන්න දිව්‍ය ලෝකෙ දෙවියෙක් වෙලා මම තේරණේ මිනිස්සුયો කියලා දෙවියෝ කියලා ප්‍රඥයෝ කියලා මේ හැමතැනකම සිද්ධාන්තය ඕක. එතන එතන ලෝකෙ ඇහැදි ඇහැදි හදාගන්න. ඊට පස්සේ දැන් අද මේ පුද්ගල භාවයෙන් දුක් විඳ විඳ ඉන්න පුළුවන් කොච්චරද? ස්පර්ශ ආයතන හය විපාක ටිකේ ආනිසතිය තියෙනකම්. අප ගහ තියෙනකම් හිටියයි. ඈ අපගා පුරාණ කර්මයට හේතු ටික අතහැරෙනකොටම මොකද වෙන්නේ? කර්ම බව පැත්තේ අපිට ලෝකය සජීවී වෙනවා. අද අපිට දැනටම තියෙනවනේ ඉන්නවා තියෙනවා කියලා. ඒ විදිහටම අද ඉන්නවා තියෙනවා කියලා සිහි කරලා යන්න පුළුවන් වගේම මේ විඥාණයට සිහි වෙන අරමුණක් සිහි කරලා විඥාණය කයට දැත ගන්න හදවකට මේ කය දිදිලා මේකට දැත ගන්න බෑ. එහෙමම රූපයකට දැත ගන්නවා. විඥානේ ආයත ආයතනයක් හදනවා. දැන් අර පුද්ගල කතාව මෙතනින් ඉවරයි. මේ ජීවිතේ. ඒකයි මේ ජීවිතේ මම ඊගව ජීවිතේ මගේ මේ හැදේ නෙමෙයි වගේ. දැන් මේ රූපයේ හිඳයි මේ හැදේ. මේ මම වෙයි. මේ රූප දැන් මේ ඇස් ඉදිරි පිට ආපු රූප ටිකේ දැන් නෑ දැයි. තියෙනවා. ඊගාට විඥානයේ රූපයකට දැකගත්තාම ඒ කර්මසිතේ gati ටිකටයි එතන රූපේ හැදෙන්නේ. ඒ ටිකේ කෙලස් ටිකෙන් එදාට මම කියන gatiය හදා ගන්නකොට ඒක ඒ ඒකයි හැදේ ගන්නවා එදාටම. ඊට පස්සේ ඒ ඇස් ඉදිරි පිටේ එදාට එන රූප ටික තියෙනවනේ. ඒ රූප ටික ඇත්ත නොදන්නා කම නිසා සත්‍ය පුද්ගලයෝ කියලා අම්මලා තාත්තලා ගන්නකොට ඒ රූප වල හැද ගන්නව නෑ දැයන්ගේ හැද. නැත්නම් ඉතින් එකම හැඩයක්ම වෙන්න එපේ. තමන්ගේ. එතකොට සුද්ධවතාරි ශ්‍රාවකයා හොඳට පටිච්චසම්පාදේ දන්නවා. සත්‍යය මේක පෙර ඉඳලා ආවත් නෙමෙයි මරණයෙන් පස්සේ යනවත් නෙමෙයි. දන්නවා සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ සත්පුද්ගල කම කියන එක තියෙන්නේ පංච උපාදානස්කන්ධයයි. එතකොට විපාක ස්පර ආයතන ටිකේ සංහා උපාදාන වශයෙන් හැසිරිලයි අද මේ පුද්ගල භාවය හදාගත්තේ දුක හදාගත්තේ කියලා දන්න. මේ ස්පර්ශ ආයත එතකොට දැන් ඔබ උත්තරයක් ආවා එදා ඒ විදිහට වෙච්ච නිසා අද මෙහෙම හැදුනා අද මේ ආයතන ටිකේ මේ විදිහට කර්ම රැස් කරගත්තොත් අනාගතයටත් මේ වගේ කයත් කවිඥානික වෙනවා කියලා එයාට කුබ්බන්ති ඥානය තියෙනවා අපරන්ති ඥානය තියෙනවා පෙර ඉඳන් දැන් දැන් ඉඳන් අනාගතයට යන කුබ්බන්ත අපරන්ති ඥානය තියෙනවා අනිත් පැත්තටත් තියෙනවා අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා කියලා පෙර ජීවිතයේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති ඇති දැක්කනම් අවිද්‍යාව නැති වුණා නම් විද්‍යාව උපන්නා නම් ඒ දැකපු අහපු රූප ශබ්ද කියන නිමිති සිහි කරලා අරගෙන සංහා උපාදාන වශයෙන් නොහැතුරා නම් එදා සත්පුද්ගල භාවයෙන් දුක් විඳින්නේ නැහැ. ඒ වගේම මේ වගේ කයක් අවිඥානික වෙන්න ප්‍රතිසන්දි වශයෙන් එන්න කර්ම නිමිතිත් නැහැ කියලා දාන්න. එදා අවිද්‍යාව සංකාර නොවුනේ නම් අද මේ වගේ කයක් අවිඥානික වෙන්නේ නැහැ කියලා දාන්න. ආයතනයක් හැදෙන්නේ නැහැ කියලා දාන්න. අද මේ ආයතන ටිකේ ඇත්ත ඇති හැටි දැකලා අවිද්‍යාව දුරු කළා විද්‍යාව තිබුණොත් මේ පෙනෙන ඇහෙන දේවල් සිහි කළා අම්මා තාත්තා දුව පුතා කියලා මනෝමය හිත හිතා ඉන්න කර්ම රැස් කරගන්න ගතියක් හදා හැදෙන්නේ හදාගන්නේ අද අවිද්‍යාව නිරුද්ධයි පෙනෙන ඇහෙන පැත්තේ රූප ශබ්ද සිහි කරගෙන රත්තරන් මෙච්චර වටිනවා ගන්න ඕනේ කියලා මෙහෙම මනෝමය සිද්ධාන්තයක් හිත හිතා ඉන්නේ එහෙම වුණොත් අද පුද්ගල භාවයේ විඳින දුකත් නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි මතු මේ විදිහට කය සංඥානක කරන්ද ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ පැමිණීමක් වෙන්නේ නැයි විඥානයේ අවිද්‍යාව නැති නිසා මේ රූපපත්‍ය සත්‍ය පුද්ගල දේවල් තියෙනවා කියලා දැනගැනින්නක් නැහැ. විඥානයේ ආහාර. නාම රූප දෙක පිළිබඳ නොදකින්නතාව රන් රෙදි මුතුමැණික් තියනවා කියලා දකින්න දැනගන්න. දැන් එහෙම එකක් එතකොට අද ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දැකලා විද්‍යාව උපදවාගෙන සංහව උපාදාන කියන මේ ගති ටික අතහැරියොත් සත්පුද්ගල භාවයේ දුකත් කලම නැහැ ඒකට කියනවා ක්ලේශ පරිණිරවාණ. අනුපාද පරිණිරවාණ. සෝපදිසිත නිපාත. පුද්ගල භාවයේ දුක නිවුණු දවසට. ස්කන්ධ ටික විතරක් තියෙනවා. මේ ස්කන්ධ ටිකේ සැලවෙන්න හේතු නැහැ කියලා මම කිව්වා. ඈ එතකොට කර්ම නිමිති පුද්ගලයා කියන තැන දෙආකාරකින් අපිට විපාකයක් නිදෙන්න වෙනවා. ditth ධම්ම සම්පදායයි. මේ පුද්ගල භාවයේ දුක එක්කම ප්‍රතිසන්දි දුකක් තියෙනවා. පුද්ගල භාවයේ කෙලෙස් ටික දුක නිවුනහම ඒකෙමයි මතු මේ වගේ කයක් අවිඥාන කරන්න පුළුවන් කර්ම නිමිති එතන නැහැ. මොකොත් නැහැ. ඒ නිසා මේ විපාක නාම රූප දෙක යම්තාක් ආයු තියනකම් තියනවා ඒ නාම රූප දෙකේ ආයුෂ ඉවරෙච්ච දවසට ඒ දීර්යයන් වහන්සේ පහනක් වුණා වගේ නිවිලා යනවා. මත්ත්‍ය විඥානයේ දැක ගැනීමක් වෙන්නේ නැහැ කියලා අහලා තියෙනවා. ඔන්න දැන් පටිච්ච සම්පදාය ධර්මයේ හරහා උත්තරයක් ආවා මේ ගවේෂණේ. මේ වැරද්ද අතීතයේ වැරද්ද ඉතුරු කළ නිසායි අද ආවේ අද වැරද්ද ඉතුරු කළොත් හැදුවේ නැත්තම් මතුවට මේ වගේ කයක් අවිඥානික වෙනවම එතකොටත් මේ වැරද්ද රළුකම මත ගොරෝසුකම මත අවිද්‍යාව අවිද්‍යාව රළුකම මත කර්මයේ රළුකම කර්ම කර්මයේ රළුකම මත තණ්හාවේ රළුකම තියෙන්නේ ඒ මත විපාක වූ ආයතනයන් ලැබීමේ නානත්වයක් තියෙනවා කෙලෙස් අඩු වැඩි කම මත හැමදාම මේ වගේ මනුස්ස මට්ටමේම ආයතන හයක් හම්බ වෙන්නේ නැහැ. සිහි කළා මනෝමයෙන් හැතරෙන පැත්තේ අම්මා තාත්තා දුව පුතා කියලා හැතරෙන පැත්තේ අධික රාග දේශ මොහනන් ඉතින් කියන අපායගාමී කෙලෙස් කියලා. එයා මෙලොවම හැතරෙන්නේ තිරසනෙක් වගේ මිනිස්සෙක් වුණාට තිරසන් මට්ටමේ සිටින් කින් කින් කරන්න පුළුවන්. මම ඔය දන්න යාළුවෙක් වෙනවා මේ ඇත්තම අත්දැකීමක් අපි සමාජයේ ඔය අරම කාලේ ඇටෝ චිත්‍රපටයෙන් බලන් යනවා. ඉල්ලා එනකොට කඩලා හරි මොන හරි අරගෙන කතා එනවා මොකදද? කයි මොන හැදෙනවා. එක ළමෙක් ඉන්නවා කඩේට ගිහිල්ලා අමුවේ හරක්මත් 500ක් විතර අරගෙන කෑල් කෑල්ලුවට කපාගෙන මස් කකා තමයි එන්නේ. අපිට හිතන්නවත් බැහැ. නමුත් එයාට ඒක නේතෝ හරියන්නේ. ඒකේ කෙනා කෙනාගේ මනස් වල හැටි. රළු කොච්චරද රළු කියන එක. එතකොට ඒ වගේ ගතියක් හුරු පුරුදු කළාම ඒ වගේ නිමිත්තක් මරණාසන්න මොහොතේනකොට මිනිස්සු අමුමක් කන්නේ අමුමක් මස්කන්න පුළුවන් කවුද? අහං ඒ වගේ වර්තමේ දැනකට විඥානය දැන ගන්නවා. ආහාරයෙන් ඒ විදිහ ආහාර ගන්න පුළුවන් දැනකට විඥානය දැකගෙන නාම උරුදුල ආයතන ටික හැදුනහම ඒ ආයතන ටික පවතින්නේ ඒ බඳු ආහාරයේ. එතකොට ඒබඳු ආහාර අමුමක් කාලා යතෙන මට්ටමේ කයක් ලැබෙන තැන මනුස්සය කියන්නේ නැහැ. කොටියේ ගියා ග්‍රේ යක්කේ කියන්න පුළුවන්. නේද? කොහොමද ගත්තේ? ඒ පටිසම්භව ධර්මතාවය ඒකයි. වෙලා ආපහු ඒ ආයතන හය. ඒ බඳු ආහාරය අරගෙන හදන ඒ ආයතන හය එයාට තමන් තමන් තීරණය කරනවා. තමන් යක්ෂයෙක් වෙන්නේ. ඒ නිසා මේ කර්ම පැත්තේ හැමදාම මිනිස්සෙක්ම මට්ටමේම ගති කියනවා නෙමෙයි හැමෝගෙම. කයක් එකක් වුණාට පුද්ගල නානත්වය බෙදිලා තියෙන්නේ කෙලෙස් නානත්වය මත. මේ විපාක පැත්තේ ආයතන ටික අහිංසකයි ඔක්කොම එකයි. ඒකයි ඒකයි කෙනෙකුට ස්පර්ශ ආයතන හයේ කියන සැබෑම ඇත්ත හැමෝගෙම මනස එක විදිහටම යෙදෙයි නම් විපාක පැති කියන සැබෑ ගතිය හැමෝගේම මනසේ එක විදිහකම යෙදෙයි නම් සාමීච්ච ප්‍රතිපන්නෝ වෙනවා යා. සමග ප්‍රතිපදාවෙන් යුක්තයි. ඇයි? එකම ගතියක් හැදෙන්නේ. ඉස්පර්ශායතන හයේ තියෙන එකම ගතියක්. ඉස්පර්ශායතන හයේ තියෙන සැබෑම ඇත්ත දකින්න මනස් ටිකක් සමාන නොවුනහම කෙනා කෙනාගේ මනස් වල තියෙන පෞද්ගලික කෙලෙස්. ඒකේ රළු කියුම්කම් තියෙනවා ඒවා අතර ගැටු වෙනස් ගැළපෙන කුකුලියක් එකක් වෙනස් ඒකයි මේ සංගය සාමිච්ච ප්‍රතිපන්නයි කියලා කියන්නේ එතකොට ඔන්න හොඳට දන්නවා අද මේ වැරද්ද හැදී නැත්නම් ස්පර්ශ ආයතන හයි සැබෑම ඇත්ත ඌ ආකාරයට දෙන්නලා දුන්නේ නැත්නම් වර්තමානයේ ස්පර්ශායතන හය පැත්තේ බුද්ධලේ ඉන්නවා සත්‍යයේ ඉන්නවා මම ඉන්නවා රන් රිදී මුතු මැණික් තියනවා කියලා හොයන්න ඕනේ ගන්න ඕනේ බලන්න ඕනේ කියලා වටිනාකම් පිටට දැනෙන gati ටිකක් මනස පැත්තේ හැදෙනවා කියන එක නවත්තන්න බෑ. ඒ මනස පැත්තේ එහෙම gati ටිකක් හැදුනොත් ඒ හේතුයෙන් දැන්ද දුක් විඳලා මේ වගේම ප්‍රතිසංගිතට යනවා කියලා උත්තරය ආවා. චිත්තකායතන හයි සැබෑම ඇත්ත ඌ ආකාරයටම පෙන්වනවා. හඹුරුවක් කරනවා නෙමෙයි. ඌගේ ඌ විදියටම පෙන්වනවා. මනස පැත්ත හැදිලා තියෙන්නේ ස්පර්ශ ආයතන හය අනිත්‍ය දුක්ඛ අනාත්ම ශුන්‍යතාවෙන් යුක්තයි කියන ලක්ෂණ ටිකක් නම් අනිත්‍ය වූ දේවල් තියෙන්නේ. දුක දෙනක් දෙන දේවල් තියෙන්නේ. සත්‍ය පුද්ගලම අනාත්ම දෙයක් තියෙන්නේ කියන පණිවිඩය තමයි තමන්ගේ මනසේ තියෙන්නේ. මේ ස්පර්ශායතන හයේ සමාගිය කිසිවක් දකින්නේ නැහැ. ආස කරන්න කිසිවක් නැහැ. ඇලෙන්න කිසිවක් නැහැ. නොයලුණු මනසකින් ස්පර්ශායතන හයේම නොයලුණු මනසකින් නිදුණු මනසකින් ජීවත් වෙනවා. ඔකට කියන අනුපාදා පරිණිරවාණ. ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන කෙලෙස් ටිකේ කෙලෙස් පිරිනිවීම පිරිනිවිලා. Taman තුලම කෙලෙස් පිරිනිවීම දුක්ඛයි. කෙලෙස් ටික නැති වෙනවා. හැබැයි ඒක නැති කරන්න දුන්න එකම ක්‍රමය මොකද්ද? ස්පර්ශ ආයතන හය පැත්තේ තිබුණු සැබෑ නැත්ත. එන්වහාම උද්ගල භාවයේ දුක සම්පූර්ණම බියදල බිය වෙන්න දුක් වෙන්න පුද්ගලයන් පුද්ගලයම නිරුද්ධයි එතකොට කියනවා සීති බුහුතෝස්මි නිබුදු මම නෙවුනේ වෙන්නේ සිතුල්ලුයේ වෙන්නේ කියලා මේක ජීවිතය සික්ඛන්දුක යම් තේද සිත්යිතික ටික එයාගේ හිතේ බඳු ස්පර්ශ ආයතන හය යම් තේද හිතේ බඳු හිතේ යම් තේද ස්පර්ශ ආයතන හය බඳු මේ කයට කැට කැබිලිටි වැදුනා කියලා මම වෙලා නැහැ. මේ කයේක මම නැහැ, මම එක්ක කය නැහැ. ස්පර්ශ ආයතන හයම තමන් නැහැ, තමන් එක්ක ස්පර්ශ ආයතන හය නැහැ. එහෙම වුණාම මේ ජීවිතේ පුද්ගල භාවයක් නැහැ. මෙනිලා මතු විඥානයට ආහාරක් මේ දුකේ අවසානයයි කියලා හොඳට දන්නවා මේ දර්ශනය. දැනගත්තාම දැන් උත්තරයක් ආවා වර්තමාන වූ ස්පර්ශ ආයතන 6 පිරිසිඳ නොදකින තාක් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. වර්තමාන ස්පර්ශ ආයතන 6 ඇත්ත ඇති ඇති පෙන්විය යුතුයි කියලා. ඒ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි බලන්ද නිතරම නොවනි මෙනෙහි කරනවා. අනිත්‍ය බවට, දුක් බවට, අනාත්ම බවට ඇස් ඉදිරි පිටට එන රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බේ මේකේ ශුන්‍යතාවය දකින ආකාරයට ප්‍රාර්ථනා කටයුතු කිසිවක් මේ තුල නැති බව ප්‍රකට වෙන ආකාරයට ඇලෙන්න ගැටෙන්න පුළුවන් කෙනෙක් පුද්ගලෙක් මේ තුල පෙනෙන ඇහෙන පැත්තේ නැතිකම ඔප්පු කරලා පෙන්වන්න හිතනවා යා. ඒක තමයි යාගේ සම්මා සංකප්පය. පෙනෙන ආයතන පැත්තේ ඇලෙන්න ගැටෙන්න බැඳෙන්න දේවල් නැහැ කියලා දන්නා වූ දක්නා වූ කම තමයි සම්මාදිට්ඨිය. කල්දරන්තර ඇතුලෙන් ආගත්තා. ඒක අනුවම හිතනවා. සම්මා සංකප්පය. එහෙම හිතුවට පෙනෙන්නේ බොහෝ කල් සිට පැවතෙන කෙලෙස්. මේ ස්පර්ශ ආයතන 6 මස්සම ජීවත් වෙලා ඉතල කියලා කළා කළා කළා සතර ගතිය බොහෝයි. ඒ නුවණින් මෙනෙහි කරන එකට උපකාර පිණිස චිත්ත සමතයක් ඇති කරගන්න උදව් වෙනවා උත්සාහවත් වෙනවා ඈ ඒකට සමාධිය කියනවා සමාධි උපකාර වෙනස සීලය එතකොට දැන් ඔය කෙලෙසුන්ගේ මිදුනහම පුද්ගල භාවයෙන් එන දුකත් නිවෙනවා මතු ඉපදීම මේ වගේ කයක් සංඥානක වෙන්නේ නැහැ කියලා මේ දර්ශනය අහගත්තා. ඔකට කියනවා විමුක්ති ඥානය ගැන නුවණක් තියෙයි. දැන් අහගත්ත මේ විමුක්තිය පිළිබඳව තමන්ගේ මනස මුහු පුරවන්න ඕනේ. ටික ටික මේරීමටපත් කරවන්න ඕනේ. ඒ නොමුහු කළ චිත්ත විමුක්තිය මුහු කිරීම පිණිස පවතින යද පිළිවෙලට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. ඒ මේ නොමුහු කළ චිත්ත විමුක්තිය මුහු කිරීමට අවශ්‍ය පරිසරය තථාගතයන් වහන්සේ තව එක පర్యాయකින් දේශනා කරනවා මේගී අහමුදුවා. අපි ඒ සූත්‍ර ටිකක් කතා කරමු. හැබැයි හොඳට දැනගන්න මෙන්න මේ වගේ දර්ශනය අහගත්ත කෙනාටයි. එහෙම නැතුව මේ වැඩපිළිවෙල කර මේකේ ඇතුලේ තියෙනවා. ඒ සූත්‍රය ඇතුලේ මේ වැඩපිළිවෙල දැනගන්න ඕනේ කියන එක ඉතින්. ඒබඳු කෙනාටයි භවනාව කියන එක ලැබෙන්නේ හරියන්නේ. ඊට පස්සේ යෙදෙන්නේ ඊට පස්සේ. මොකද එයා දැන් දුක් ධර්මයක් තියෙනවා. කල්යාණ මිත්‍ර ඇතුලෙන් අහලා දන්න දර්ශනයක් තියෙයි. දක්න දර්ශනයක් තියෙයි යාට. ඒ කාන්තෙන් මේ අනාත්ම පටිච්චසමුප්පාද ධර්මතාවය වර්ධින්නේ. මේක ලෝකේ හැම කල්ලිම වෙන දෙයක්. තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි මේ පටිච්චසමුප්පාද ධර්මතාවය වෙනවා. මේ වගේ කර්ම රැස් කරගෙන ස්පර්ශ ආයතන හැදෙනවා ඒක ඇත්ත නොදන්නාකම නිසා කර්ම කෙලෙස් ඇති කරගෙන ආයෙ සදා ගන්නවා කියන්නේ මේ අවිද්‍යාව නිරෝධ කළ සංකාර නිරුද්ධ කළ මේ විඥානාම්බ සලආයතන කියන ආයතන ටික නිරෝධය නොවෙන්න නම් වර්තමාන ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි පෙන්වන තැනින් තමයි ප්‍රතිපදාව පටන් ගන්න අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධා කියලා. අද අවිද්‍යාව සංකාර නිරුද්ධ කළොත් විඥානාම්බ සලආයතන පස්ස වේදනා ගන්න. මේ වගේ කයක් අවිඥාන කළා මේ වගේ දුක් විඳින්න පුළුවන් කයක් ලැබෙන්නේ කියන ටික තියෙනවා. ඒක වෙන්නේ අනිවාර්යයෙන්ම මේ ක්‍රමයට විතරයි. වෙන ක්‍රමයක්. අපි බලමු මේ විමුක්තිය පිණිස මොහු කරන්ද අවශ්‍ය ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ ටික මේ සූත්‍රය විස්තර කරන්න ඉස්සෙල්ලා ওই ටික ඔයගලන්ට විස්තර කළේ ඕක තමයි බුදුදහමේ හදවත. ඕක තමයි බුදුදහමේ ජීවිතය. The talk was broken into two parts for the convenience of listening. You listen to the part one of the talk. Click the next track to listen to the remainder of this talk.